දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ වෙලාවෙන් කරගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවක් සඳහා ඉතින් ඒ සඳහා අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු කාල වේලා ලැබෙන විදිහට සභාවෙන් මතුවෙන ප්‍රශ්න වලත් අපි සාදර වෙන්න බලාපොරොත්තු වෙනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අවසරයි. අර ස්වාමීන් වහන්සේ භාවනා යෝගියෙක් භාවනා කිරීම තුළින් යම් කිසි ප්‍රතිඵලයක් නොලැබුවද එම යෝගාවචරයට එම භාවනා කිරීම තුළින් කුසල රැස් කරගත හැකිද? ඒ කියන්නේ කුසලයේ කියන්නේ ප්‍රතිඵලයක් නෙවෙයි කියලා හිතලයි ප්‍රශ්න දීලා තියෙන්නේ. කුසලයේ කියන්නේ භාවනා ලැබෙන ප්‍රතිඵලයක්. යම් කිසි හොඳ වැඩක් කරනකොට උපේන දෙයට කුසලයේ කියනවා නිසා මේ ප්‍රශ්නේ වර්ණගෙන එක්කනා භාවනා ප්‍රතිඵල නොලැබෙනවා නම් කුසල් ලැබෙනවාද කියලා අහන්නේ මූලික સિદ્ધාන්ත දන්නේ නැතුව කුසල කියන්නේ ප්‍රතිඵලයක් තමයි. ඒක වෙන විදිහකට ප්‍රශ්න නගන්නත් පුළුවන්. එනනම් මේ ප්‍රශ්නේ ආපෙලා වෙන විදිහකට උත්තරයක් දෙන්නත් පුළුවන්. භාවනා කරනකොට භාවනා කුසල නොවුනත් අඩු ගන්න සීල කුසලයේ 100ක් සම්පූර්ණ වෙනවා. භාවනා කරන වෙලාවේ අතපය හොල්ලන්නෙත් නැහැ කිසිම කාය දුස්චර්යයක් කරන්නේ නැහැ. වචනේ බින්දින්නේ නැහැ. ඒ නිසා වචී දුස්චර්යයක් නැහැ. අඩු ගානේ 100%ක්ම සීලය රැකෙන. ඒ නිසා භාවනා කරනකොට භාවනා කුසලයේ නොඋනට සීල කුසලයේ සම්පූර්ණ වෙනවා. ඒ වගේම මුළු ලෝකෙම අමතක කරන්නේ නැත්නම් කෙනෙකුට භාවනාවට එන්න වෙන්න පෙළඹෙන්න අමාරුයි. ඒ නිසා භාවනා කරන හැම චිත්තක්ෂණයකම සිළු ලෝකේම දන් දීමේ කුසලයක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒව සමාදන් වෙනවා නම් භාවනාවේදී කරන දෙයට වඩා අකුසල් නොකිරීම හරහා කරන කුසලය තේරෙන්නේ rahat වෙච්ච දවසට තමයි. එතකම්ම මේ ගනුදෙනුවක් තියෙන ඉල්ලුම සැපයීම නීතිය මේක ගෙරුවොත් මේක ලැබෙයිද ඒක දුන්නොත් මේක ලැබෙයිද කියලා මේ ආර්ථික න්‍යායක හරි තුච්චයි පහත්. ඉවෙන කරන්න දැන්නේ අපි දන්නේ ඉච්චර නිසා මේ භාවනා කරොත් මොකද ලැබෙන්නේ කියන එක තමයි බලාපොරොත්තු. කවදා හෝ භාවනා කිරීමම කුසලයක් කියලා තේරුම් ගත්ත දවසේ තේරෙයි භාවනා කරගන්න බැරුව කී දහහක් ඉන්නවද මේකට අවස්ථාවක් නැති. ඒකට කුසල් නැහැ. භාවනා කරන්න කුසල් නැහැ. කරලා කරන කුසල් ඕනේ නැහැ. ඒ නිසා මේ වගේ දෙයක් කරන්න විශාල පෙර කුසල් ජවන රාශියක් පහළ වෙන්න ඕනේ නැත්තම් කරන්න බෑ. ඒක සමාදන් වෙනවනම් වෙන මොනක්වත් ඕනේ නැහැ. ඒක සමාදන් නොවන හැම වෙලාවෙම තමන තම වෛර කරගෙන තමයි ජීවත් වෙන්නේ. අරක ලැබුණේ මේක ලැබුණේ අරයා මෙහෙමයි මෙහා මෙහෙම. භාවනා කරලා මොකක්වත් නැහැ. අනේ හම්බෙච්ච වෙලාවේ අපි සීලික පිළිතලා කාය වචන හික්මවගෙන භාවනාවට උත්සාහ කරත් ලොකු දෙයක් ඒක නිසා කුසලයේ කියන එකයි ප්‍රතිඵලයේ කියන එකයි දෙකක් කියලා ප්‍රශ්න කරලා තියෙන ප්‍රශ්න නගලා තියෙන වර්ණකට විදි වැරදි. නමුත් මම හිතලා උත්තර දෙන්නේ භාවනා කුසලයේ නොවුනත් සීල කුසල දාන කුසල හිතා ගන්න ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඒක දාන්නේ නැති නිසායි උගදෙනෙක් මේ භාවනා පැත්තකදීදී දාන කුසල් සීල කුසල් ගැන හයිය කතා කරන්නේ. ඒක සම්පූර්ණ වෙන්නේ භාවනාවෙන් කියලා මතක තියාගන්න. ප්‍රසන්න ස්වාමීන් වහන්සේ මම මුලින්ම සක්මන් භාවනාවට සිත යොමු කරන්නේ මොහොතක් සිටගෙන ඉන්නවා කියලා. ඉන්පසු ඇවිදින බව සිත යොමු කරගෙන ඇවිදිනවා. එය වේගවත්. ඉන්පසු වම දකුණ අරමුණටගෙන සක්මන් කරනවා. එවිට ටික වේලාවක් යන විටද සක්මන වේගවත් වෙනවා. ඉන්පසු පාය දෙසට සිත යොමු කරමි. වම් පාදයේ පොළොවෙන් ස්පර්ශ වෙන ස්පර්ශ ඊතා තදය. දකුණ දෙසේය. පාදයේ තබන විට තද ගතිය මනාව වැටහි. ඒ කෙලවර මහ පුට ඇඟිල්ලය. ඒ සිම්ව දැනේ. වම් පාදයේ තබන විට බොහෝ වෙනස්කම් සිදුවේ. විතක එය තබන විට පහත් වේ. විතක ඉදිරියට තබන බිම ඇනෙන ස්වරූපයක් ඇදෙන ස්වරූපයක් දැනේ. දකුණු කකුල එසේ නැත. පොළවේ පය තබන විට හිසතෙක් තද ගතියක් දැනෙන දැනේ. මේ අමාරුයි නෝද සක්මන් කරමි. ආදා දෙන්න ඔබ වහන්සේට නිර්වාණ ධර්ම අවබෝධ වේවා. නෑ මේක ඇත්තටම බාදලා දෙන්න දෙයක් නැහැ. මේක තවදුරටත් කරන්න ඔයටදී වෙනස් වார்த்தාවක් ආයෙ දෙවි. ඊට ආයෙසරයක් කරන්න තවත් වார்த்தාවක් දෙවි නිසා ඒ කියන්නේ සක්මන් කරන්න කරන්න විවිධාකාර දේවල් විවිධ ආකාර නැත්නම් විවිධ සටහන් පේන්න ගන්නවා. ඒ පැහැදිලි කරමක් අවශ්‍ය කරන්නේ කරගෙන යන්න බැන්න නම් විතරයි. කරගෙන යන්න පුළුවන් නම් ওই විදිහටම සාදර වෙලා දිගට කරන්න කරනකොට කරනකොට නොදැක්ක පැති රාශියක් දකින්න පුළුවන් වෙයි. ඒ මෙතෙක් දැකපු ඒවාට සාපේක්ෂව තමයි නොදැක්ක පැති දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අලුතෙන් එනේන පැතිකඩ එනේන වෙනස්කම් දැක ගන්නා සුව දිගට භාවනා කිරීම විතරයි ඒක ඇත්තටම පැහැදිලි කිරීමක් නෙවෙයි අනුශාසනාවක් වගේ තමයි කියන්නේ තියෙන්නේ. මොස්තරාපේ ස්වාමීන් වහන්සේ මා හොඳින් භාවනා කටයුතු කළා. සතියක් හොඳින් වර්ධනය වුණා. සමාන සතියත් හොඳින් වර්ධනය වුණා. නමුත් ස්වාමින් වහන්සේ මට දැන් හුදකලා වෙන්න හිතෙනවා. අවුරුත් නොපෙමෙන නොපෙනෙන තැනකට වෙලා විවේකීව බවුන් වඩන්න හිතෙනවා. ඉස්සර දේශනවලට සවන් දෙන්න ප්‍රේතාවයක් තිබුණා. නමුත් දැන් දේශන අහන්න හිතෙන්නේ නැහැ. සිත දෙසම බලාගෙන හුදකලා වාසය කරන්න හිතෙනවා. මූලික කමඨානේ නිතර ඉන්නත් පුළුවන්. ඉදිරි ගමනට බාධාවක්ද මේ තත් බාධාවක්ද මේ தත්ත්වය කරුණාකර පැහැදිලි කර දෙන්නට ඉල්ලා සිටිනවා. නිර්වාණ සරණයි. ජීවක වෙනෝටේ හුදේ කලාවේ ඉන්දෝන බව අරමුණක් කරගෙන ඒක මෙනේ කරන්න ඒ වෙනෝට මේ හිතන දේ කරන්න යන්න එපා කරන්න කිව්වොත් ඒක කෙලවරක් නැහැ. තමන්ට මෙහෙම හිතෙනවා කියලා මෙනේ කරන්න. මෙනේ කරනකොට ඒක ඇත්තනම් මෙනේ කරද්දිත් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තමන්ට ඒක අරමුණක් කරන්න බුණා ඒක නැති වෙලාවේ සාමාන්‍ය මූල කර්මස්ථානේ අරමුණු කරන්න මේ හිතට එනේන ආකල්ප හිතට හිතන එනේන ආවග දිගේ කරන්න යන එක තමයි මේ අපිට තියෙන පිස්සුව. ඒක මෙනෙහි කරලා බලන එක තමයි භාවනාව කියන්නේ. ඒ නිසා මේකත් භාවනා අරමුණක් කරගන්න කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අලුයම පරයන්ක භාවනාවේදී යෝනිසෝ මනස්කාරේ නානාපාන සතිය වඩද්දී ගොරෝසු සියම්බ ගොරෝසුව සියම්බ දැනෙද්දී පැය භාගයක් පමණ හිස් අවකාශ අවස්ථාවේදී තිරස්මක් ඇති විය. ආනාපානෙ නොදැනී ගොස් වචනයෙන් කිව නොහැකි ශාන්ත ප්‍රණීත භාවයක් දැනුනි. සල්ප වේලාවකින් නැවතත් මූලික කමඨහන වැඩිවීමට හේතු සිටුවත් එම ප්‍රීතියම සිතට නැගින්නට විය. පසු සක්මන් භාවනාව වඩා නැවත පාරයන්කයට ගියත් නැවත එම ප්‍රීතිය සිතට නැගියේ. නැවත කීපවතාවක්ම පාරයන්ක භාවනාව වැඩුව විට ටික ටික අමතක වී ගොස් ඇති ඇත. ද හේතු පහදා දෙනෙමින් කාරුණික ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේ නිවන් සුවයම ලැබේවා. දැන් ඒකෙත් මට පේන්නේ පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ මේක කරනකොට බාධා නම් කරගෙන යන්න බැරි නම් විතරයි අපි හොයලා බලන්න තියෙන්නේ මේ විදිහට දිගට එක වතාවක් එක දවසක් දැකපු එක නැවත නැවතත් දක්නාසුලෝ භාවනා කරන්න කියන මතක් කිරීම මිස පැහැදිලි කිරීමක් මේකේ අවශ්‍යතාවයක් නම් මට පේන්නේ නැහැ. ඒ නිසා මේ පේන වෙලාවේදී මේ යෝගේ ඉඳලා තියෙන වෙලාවේදී උනන්දු වෙලා භාවනා කරන්න කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපානයේ නීරස ගතිය. ඉති මාතෘකාවක්. නීරස ගතිය නිසා භාවනාව අතහැර නොයාමට ඔබ වහන්සේ පුනපනා දෙන උපදෙස් වලට මහත් කුසල් වේවා. ඉතා දිගු කලක් ආනාපානෙ වඩා ඇති මට එහි දිග කෙටි බව ඍජු වක්‍ර උෂ්ණ සීත හුස්මේ නොඑක් චංචලතා බැලිය හැකිය. සමහර කාලවලදී ආනාපාන ඉතා ප්‍රණීත වේ. එසේම සමහර කාලවලදී ඉතා නීරස වේ. මේ එවැනි කාලයකදී මුදු අනතිමානී ගතියෙන් යුතුව නিত্য සංඥාවෙන් බැහැරව අනිත්‍ය සංඥාවට හිත යොදවා සතිය පවත්වමින් මේ නීරස බව බැවේද බැවද වන්නේස භවේද ප්‍රීතියක් යුතුව සතිය පවත්වම් පැවැත්වීමට වහන්සේගේ උපදෙස් අනුව මා ඊට උත්සාහ දරසත් ඊට අපහසුකාරයකී එම නිසා හැකි හැම දෙයක්ම සතියෙන් කිරීමට නිරන්තර උත්සාහ කරමි. එදිනදා වැඩ කටයුතු වලදී සතිය පැවැත්වීමට බාධාාවක් නැත. එය ප්‍රමෝදයෙන් කරමි. අපහසුතාවකට ඇතිවන්නේ භාවනාවේදීය. එනම් ආනාපානය හා සක්මනේ ඇති දැඩි නීරස බවයි. සක්මනද සෑහෙන කාලයක් තිස්සේ වැඩි නිසා පළමුව පතුල් වලින් පටන්ගෙන ඉන්පසු ක්‍රමක්‍රමයෙන් ඔබ වහන්සේගේ කමඨාන් අනුව දෙපා වලටද සිරුරටද විහිදුවා එක වකවානුවක කාය විඥාණයෙන් රූප විඥාණයටද සිතුවිලි මාරවන හැටි මහත් උද්‍යෝගයෙන් සතියෙන් බැලුවෙමි. මෙම උද්‍යෝගයේ නැවත ගැනීමට දැන් නොහැක. මෙම නීරස වකවානුව පසුගිය අවස්ථරේ ඇති වූ විට මම භාවනාවෙන් මාස කිහිපයක් පලා ගොස් සිටිමි. සිටියෙමි. නැවත භාවනාවේ යෙදුණු විට වරණතර මාස කිහිපයකින් පසු එම නීරස ගතිය අමතක වී ප්‍රමෝදයන් ප්‍රමෝදයෙන් භාවනාවේ යෙදුණෙමි. නැවත එසේ කළොත් එය විශාල කාල නාස්තියක් බව දනිමි. බුදු අන්තිමානයේ ගුණයෙන් යුතුව නිත්‍ය සංඥාවෙන් බැහැරව භාවනාවේදී සතිය පැවැත්වීමට කෙතරම් උත්සාහ කළත් අපහසු නිසා ඔබ වහන්සේගෙන් මා අයද සිටින්නේ මේ කිරීමට පියවරින් පියවර ක්‍රමයක් අනුකම්පාවෙන් කියා දෙන ලෙසයි. භාවනාවේ නීරස බවින් පලා ගොස් නැවත සාමාන්‍ය ජීවිතයේ දෛනික වැඩවල යෙදීමට සිටී සිද්ද මට මෙම පියවර ක්‍රමෙන් අවදාලන්නේ නම් මහත් ආශ්‍රයසිල්ලක් වේ. මේ අයදින්නේ මෙතෙක් මෙම නීරස ගතිය බැහැර කිරීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වී ඇතින්සයි. දැන්වත් අතර පියවර අරගෙන තියෙන්නේ නිර්මත නීරස ගතිය ආවම මග ආරින්නේ කොහොඳ නැහැ කියලා තීරුම් ගත්තා නම් ඔච්චරයි භාවනා යෝගාවසයට අවශ්‍ය කරන්නේ. ඒ චිත්ත මාත්‍රාව නිවන් දකලා තමයි නැත කරන්නේ. ඒ නිසා ඒක නැතුව උපක්‍රම හොයා නිරසකම එනකොට කර අරින්න ගියොත් වෙන මේ දේවල් වලට හිතේ දුවත් ඉතින් කොච්චරද කියලා සංසාරයක් නැහැ. භාවනා කරනකොට නිරසගතිය එනවා. මම ඊට පස්සේ නිරසගතිය කර අරින්නේ මම මේකට මුණ දෙන්න ඕනේ කියලා මේ චිත්ත මාත්‍රාව ඉපදිලා තියෙනවනම් ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ඒ චිත්‍රය දිහා බලන හැටි වෙනස් වෙනවා. ඉන්හිහාට මේ ලොකු සමීකරණ හෝ ලොකු ව්‍යාපෘති නැහැ. හැම වෙලාවෙම නීරසකම එනකොට මතක තියාගන්න අන්න දැන් මං ඉන්නේ භාවනාවේ. ඒ නීරසකම තමයි මැරිලා මැරිච්ච නැති බවට නිමිත්තක් කරගන්න. නිින්ද ගිල්ලා නැති බවට නිමිත්තක් කරගන්න. සිහි මෝර්ජා වෙලා නැති බවට නිමිත්තක් කරගන්න. එතකොට ඒ නීරසකමම සිහිය අවදි කරන එකක් වෙනවා. ඒක Tamanට නිමිත්තක් වෙනවා. ඒ කම්මැලිකම එනකොටම මේක භාවනාවේ ප්‍රතිඵලයක්. මට හොඳට තේරෙනවා මේකට සතිය පිටවන්න පුළුවන්. මම මැරිලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ. ඒකට ලකුණ තමයි මේ නීරස ගතිය කියලා ඒක නිමිති කරන්න උත්සාහ ගත්තොත් නැත්නම් මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ඉතුරු ක්‍රම සහ විදි සියල්ලම Tamange ඇතුළෙන්ම එන්න පුළුවන්. ඉතින් මේ ලිපියේ පේන්න තියෙන හැම එකක් වෙලා තියෙනවා වගේ. ඒකට තවත් අනුග්‍රහ කරලා ඉනේන වෙලාවේ නිදිමත ගතිය, නීරස ගතිය භාවනාවේ දියුණුවක් මගහැරලා යාවිතක් නෙවෙයි කියන එක විතර සීපත් කරන්න ඒකම සතියක් වාටපත් වෙනවා. ඒකම සතියට ආහාරයක් වෙනවා. භාවනාවේදී ඇතිවන එපා වීම හේතුඵලයක් ලෙස බලන ආකාරය ධර්මදේශනයේදී සවිස්තරාත්මකව දේශනා කරන සේක්වා. ඊයේ බණපටි ආහඬ ආයශරයක්. එතකොට තේරුම් නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඊවනපටි ඒක තමයි අපි දේශනා කරත්තේ. ඒක තවදුරටත් සවිස්තරව ඉල්ලනවා කියලා කියන්නේ ඊයක තාම තීරණ නැහැ. ඒ නිසා ඒ බණපතිය කොහොමඩක්වත් යනකොට දෙනවක හදලා ඒ නැවත නැවත අහන්න. එතකොට සමහර විටක ඊයේ තේරුණාට වැඩිය ටිකක් තේරෙන්න ඉඩ තියෙනවා. ඊයේ තමයි ඔය සවිස්තරව විදේශනා වෙච්ච වෙලාව. ඉතින් ඒක තමයි අපිට නැවත නැවතත් අහන්න සිද්ධ වෙන්නේ. පූජිපාද ස්වාමින් වහන්සේ අපාරණක ප්‍රතිපදාව හා තාදි ගුණය යනු එකක්ද පහදා දෙන්න. නිර්වාණ සරණයි. දැනට අනේකේ කොහොමද වගතුක විස්තර කිව්වොත් ඊටු ටික මම කියලා දෙන්න. දැන් මේ දීලා තියෙන උපදේශනව භාවනා කරනකොට තමයි වැටහෙන ටික කියන්න. එතකොට මට පුළුවන් මේ වගේ දෙන අදාළකම දකින්න. එහෙම නැත්නම් මේ අහල පහල තියෙන ඔක්කොම දාන්න ගියොත් Taman කරන එකේ ප්‍රතිඵල කරන එකේ ආදීනව කරන එකේ කමඨාන සුද්ධ කරන්නේ නැතුව කිලෝරක් නැති ඇහෙන ඇහෙන වචන ගැන විස්තර ඉල්ලන්න පුළුවන්. ඒ නිසා මේ ලියන එක නෑ මම අහනවා. අහන්න කැමති මේ සතිපට්ඨාන ප්‍රතිපදාව කරනකොට කොහොමද වැටහෙන්නේ? එහෙමනම් අනික් ප්‍රතිපදාවට සුදුසුයි. මේකවත් විස්තර කරන්න බැරි නම් අනිත්‍යව ඉගෙන ගත්තයි කියලා මට පේන ගුණයක් නැහැ. ඒ නිසා තමයි දැනට භාවනා කරනකොට සතිපට්ඨාන ප්‍රතිපදාව අනුව වැටහෙන දේ කියන්න හිත් පහළ වේවා කියලාම ප්‍රාර්ථනා කරනවා. අවසරයි ආම්ද්‍රන් වහන්සේ විකාල භෝජන ශික්ෂාපදේ සමාදන් වූ ගිහි අයෙකුට හෝ වේවා පැවිදි අය කෙනෙකුට වේවා උදේ ආහාරයත් දවල් ආහාරයත් අතර යම්ක ආහාරයක් වරණතර කිරි බිස්කට් හෝ ගැනීම විකාල භෝජන සිතාපදේ කැඩීමට හසු වේද තමාවි මේ ගැටලුව පිළිතුරු ලබා දෙන තේක්වා හිතන්නේ අපි මේ අපේ රේරුකාණන් ස්වාමීන් වහන්සේගේ පොත ලියලා තියෙනවා මෙන්න මේ වෙලාවේ කාලය මේකලා විකාලය කියලා ඒ කාලේ මොනවා පිළිබඳව ප්‍රශ්න නැහැ ප්‍රධාන භෝග ප්‍රධාන ආහාර විකාලේ තමයි දැනගන්න තියෙන නිසා ඒ දීලා තියෙන පත්‍රිකාව නැවත කියවන්න එතකොට විස්තර දැනගන්න පුළුවන් ඒ කාලේ දක්වලා තියෙන වෙලාවේ මේ ප්‍රධාන ආහාර කොයි එක වැළඳුවත් කමන්නේ විකාලේ තමයි ප්‍රශ්න තියෙන්නේ ඉතින් මේ කියන එක උදේ දාලා උදේ වේලා දවල් වේලා අතර කාලයට ගැලපෙනවනේ ඒකේ මොනවා වැළඳුවත් එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක මම හිතන්නේ ඒකේ ඒ මුද්‍රණය කරලා තියෙන කොළේ පැහැදිලි කියලා මම හිතනවා ආනාපානයේදී දිගු කලක් සතුමත් වීමේදී කලින් කල ඇතිවන එපාවීම නිරස බව ගැන ඊයේ හා පෙරේදා සභාගත වුණා. එෙහිදී එපාවීම හා ආසාව, තෘෂ්ණාව හේතුඵලයක් ලෙස දැකීමට උපදෙස් ලැබුණා. මේ තවත් දුරට විස්තර කරන සේක්වා. එම එපාවීම හෝ ආසාව මම නොවේ, මගේ නොවේ යයි බලන හැටිත් එය හේතුඵලයක් ලෙස බලන ලෙසත් මට පැහැදිලි නැහැ. නේ මේකේ අනුමාන ඥානයේ තියෙනවා නම් ඇති ආශාව આવොත් සංසාරේ එපා වීම આવොත් නිවන වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එපා වීම කියලා කියන්නේ ආසාවයන් පැති කියන එකට සාමාන්‍ය බුද්ධිය තියෙනවනේ. ඒ නිසා ඒ එපා වෙනීම මතුවලා භාවනා වෙනකොට ඒකට අකුල් හෙලන්න එපා. අලුක සාදාල නැගිටින්න එපා. ඒ සඳහා සාමාන්‍ය බුද්ධිය යොදවන්න. මේකට එපා වීමට සාදර වෙයි. එපා වීම එනකොට ඒක නපුරක් විදියට දකින්නක් නෑ අරියාදුවක් විදියට දකින්න එකක් නෑ මේ භාවනාවේ ජීවුණක් විදියට එතකොට ඊටු ටික ඒකේ තියෙන හේතුඵල සම්බන්ධතාව එව නැත්නම් අනිකුත් අන්තර් සම්බන්ධතා තමන්ගේ ජීවිතයේ හැටියටම තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා සාමාන්‍ය දල මතකත් යන්න සංසාරයට හේතුව තෘෂ්ණාව. තෘෂ්ණාවේ අනිත් පැත්ත තමයි පාවීම. ඒකේ එන්නේ භාවනා ප්‍රතිඵලයක් නම් ඒකට බාධා කරන්න එපා. ඒකට නිසිනින්ද වැඩෙන්න කරන්න තියෙන අනුග්‍රහ කරනකොට භාවනාවත් වැඩෙනවා අවශ්‍ය දැනුමත් ලැබෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෑණියන් වහන්සේ නමක් බලවත් ලෙස රෝගාතුර වූ විට විකාලයේ ආහාර ගැනීමට සිදුවහොත් කෙසේ පිළිපැදිය යුතුදයි කාරණික පැහැදිලි කර දෙන්න. මේක අහන්නේ මෑණි කෙනෙක් කියලා මම හිතනවා. ඒ එහෙමනම් ඒ මෑණි නාසි ශිල්පදී සමාදන් වෙනකොට ශිල්පදී සමාදන් වෙනකොට දන්නවා විකාල භෝජන ශික්ෂාපදයේ ලෙඩ රෝග වුණාට අකිලානේන අනාපත්‍ති වචන නැහැ. ලෙඩ වුණත් නැතත් ශික්ෂාපදේ ශික්ෂාපදේමයි. ඉතින් ඒක මේ මෑණි කෙනෙකුට මම හිතන්නේ ප්‍රශ්නයක් වෙයි කියලා. සිල්පදේ සමාදන් වෙච්ච කෙනෙකුට නම් අනිත් කෙනෙකුට නම් ඉච්ච විශාල ප්‍රශ්න තියෙනවා. මේ ලෙඩ වෙච්චාම ආහාර ගතතර කමක් නැති කියලා මේ ශික්ෂාපදේම අනාපත්‍ති වාරයක් නැහැ. මේක අචිත්තක ශික්ෂාපදයක් සංඥා විමුක්ඛ ශික්ෂාපදයක් නොදැනගත්තත් විකාලේ ගත්තොත් පෞසිද්ධ වෙනවා අප ශික්ෂාපද කැරෙනවා ඒ නිසා මේක සාමාන්‍ය පැවිද්දත් එක්ක යන අත්‍යන්ත ශික්ෂාපද මූලික ශික්ෂාපද ඉතින් මෙවුවා උරතල් කරන්න ගත්තොත් පැවිද්ද කවුද නැත්තේ කවුද කියලා හොයන්න බැරුව යනවා ඒ නිසා මේ ශික්ෂාපදේ එහෙම ලෙඩ රෝග පිළිබඳව එක්සෙප්ෂන් එකක් එහෙම නැත්නම් වෙනසක් ඇත්තේ නැහැ කියලා මතක තියාගන්න ඒකට වෙනමම ලෙඩ වෙනකොට ගන්න බෙහෙත් ආදි තියෙනවා. නමුත් ආහාර නෙවෙයි ඒකට ගන්න. নমස්කාර වේවා අපේ ස්වාමින් වහන්සේ. මා ආනාපාන සති භාවනාව පරයන්කේ විතරක් කළද මේ වැඩසටහනින් පසු බොහෝ කටයුතුවලදී ඒ ඒ ක්‍රියාවන් පසු විවේකයේ පිණිස හිත නැඹුරු වන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙසටයි. ස්වාමින් වහන්සේ ඊයේ රාත්‍රියේ නිින්දට ගියද නිදිමත නොතිබුණු නිසා සිත ඉබේම ආශ්වාස ප්‍රශ්වාස දෙස සිත යොමුණා. මට පරයන්කයට සක්මන් පරයන්කයට සක්මන්ට වඩා හොඳින් මේ වායෝ ධාතු ඇති ප්‍රබලත්වයක් ඒ නිසා ශරීර අභ්‍යන්තරය ඇති සියුම් චලනත් හොඳින්ම දැනුනි. උදරයේ ඇති බඩවැල් වායෝ ධාතුව නිසා විවිධ තෙරපීම් වලට ලක්වන හැටි හොඳින් දැනේ. මට දැනුනේ දොරවල් වසා ඇති කර්මන්ත ශාලාවක් තුළ මා එහි ඇති සියලුම අංග උපාංග ක්‍රියාකාරීත්වය පරීක්ෂා පරීක්ෂකවරයෙක් ලෙස හොඳ අධ්‍යයනයක් සිදුවිය. දැන් මට විශ්වාසයි සත්‍ය හඳුන්වන වැඩි ඇති බව. මූලික කමඨාණයෙන් බැහැර වුවත් නැවත එය ඉබේම ස්ථාපිත වේ. ශාස්ත්‍ර ශාසනයක ඇති වටිනාකම දැනේ. සිතේ ප්‍රබෝධයක් ඇතිව ඇත. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. නිර්වාණ සරණයි. මේ වෙනකොට මේ මේ ඇතිවෙච්ච මේ ප්‍රබෝධය නැත්නම් මේ අරමුණට විකසිත වෙච්ච ගතිය නැවත නැවත අරමුණට එන ගතිය හැමදාම හිතේ තියෙයි කියලා බලාපොරොත්තුවක් වෙනවා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයෙසරයක් අරමුණට ඒ ආවත් කම්මැලි වෙන නීරස වෙන අරමුණට ගන්න බැරි තරම් බාහිර අරමුණ වල කරදර කරන හිත පශ්චාත්තාප වෙන වෙලාවල් එනවා. ඒක වළක්වන්න බෑ කොච්චර භාවනා කරුවත්. මේ වෙලාවේදී තමන්ට ආයෙත් ආධුනිකෙක් වාගේ නාදිකම්මික යෝගාවචරෙක් වාගේ ආය ආනපානෙ වඩා ගන්න තරම් ආරම්භක ගතියක් නාවක ගතියක් තිබුණොත් හිත කනගාටුවක් නැහැ ඊගාට කරන දේ කරනවා. දැන් මම මෙතන මට දැන් සතිය වැටලා තියෙනවා දැන් මට තේරෙනවා කියන අදහසෙන් ගිහිල්ලා අනිත් දවසේ ආවේ නැතුව දඟලනකොට ওই විදිහට ආවේ භාවනා හරියන්නේ නැත්තම් ලොකු පශ්චාත්තාවයක් වෙනවා. ඒ නිසා කොච්චර භාවනා දියුණු වුණත් වැටුනොත් ආය නැගිටින හැටි ආය අයනු ආයනු කියන හැටි ආය ආස්වාද ප්‍රසාර හිත යොදන හැටි අමතක කරන්න එපා. ඒක අමතක කරන්න මේක නිදහස කරනවක් නෙවෙයි. මේක එනවා. මේක පෙරපින මතු කරන්න එනවා. නමුත් ආයෙසරයක් බාධා වෙන නිසා පුළුවන් ලද්ද වෙලාවේ බලන්න ඕනේ. එහෙම බාධාක් ආවත් ලুকু බලාපොරොත්තු ඇති කරගන්න නැතුව ආධුනිකයෙක් සතිය පිටු නැටි ආනපානිය ආලු කරගන්න හැටි උත්සාහ කරනකොට Tamanට මේ කරදරෙ ඉන්නේ ඉස්සල්ලාම බාධා තියෙනකොට මොකද්ද කරන්න ඕනේ? එහෙම නැත්නම් අතුරු අරමුණු රාශියක් තියදී සතිය පිහිටව ගන්න කොහොමද කියලා මේ ලැබිච්ච ධෛර්යයෙන් ඉදිරියට යන්න පුළුවන්. නමුත් අනපේක්ෂිත නැත්නම් අනවශ්‍ය පූර්ණ පූර්ණ නිගමන වලට එන්න එපා. ආයෙ වැටෙනවා. වැටුණාට පස්සේ ආයෙත් හදාගන්න එකයි මගේ යුතුයකම කියලා බාධකවලට සාධක සාදර වෙන එක. නැත්නම් බාධක වලට හිතනක් කරගන්න නැතුව ඒවට සාදර වීම හරහා තමයි මේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඉදිරියට කරදරයක් ආවත් බේර ගන්න පුළුවන්. ඒ නිසා මේක හොඳයි. තව ඉදිරියට වැඩ තියෙනවා කියන එක මතක තියාගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී උදාහරණයකට මනමේ කතාව ජාතක කතාවක්ද ප්‍රබන්ධයක් දැයි අපේ කර්ණායන කියා දෙනසේකවා සම්මා සම්බුදු සරණයි. ඒක ජාතක කතාවක සඳහන් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සාහිත්‍ය හොයනකොට ඒ බුද්ධ දේශනාවක් වශයෙන් කෙලිම සඳහන් වෙන්නේ ජාතක නැත්නම් සාහිත්‍ය ග්‍රන්ථයක තියෙන්නේ. ඒ වුණාට සිංහල බෞද්ධ අතර ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිනවා. ඒක තායිලන්තේ ප්‍රසිද්ධ නෑ, බුරුමේ ප්‍රසිද්ධ නෑ, මහායානයේ ආගම් වල ප්‍රසිද්ධ නෑ. සිංහල බෞද්ධ මේ කතා අතර ප්‍රසිද්ධ ජාතක කතාවක්. නමුත් අනිකුත් සංස්කෘත වල ඉච්චර බලාපොරොත්තු වෙන්න එපා. ලංකාවේ ටිකක් ඉස්මතු කර දක්වන ජාතක කතාවක් විදිහට පෙන්වන්න පුළුවන්. පූජනීය ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාව ආරම්භන්නේ මෙනෙහි කිරීමකින් තොරව දෙතුන්වරක් යහා මෙහා යාමෙනි. ඉන්පසු નિરાයාසයෙන්ම වම් කකුල තබන විට වම යනුවෙන්ද දකුණු කකුල තබන විට දකුණ යනුවෙන්ද මෙනෙහි වන්නට පටන් ගැනීම. මෙසේ සක්මන් කරන විට වම් පාය දකුණු පාදයට වඩා බරට පොළොවට ස්පර්ශ වෙන අතර වම් පාදයේ මහපට ඇඟිල්ලට වඩා මැද ඇඟිලි තුන ස්පර්ශ වීම තදින් දැනේ. එම ඇඟිලිතර විටක හිරිවැටි ඇති ලෙසටද විටක සෙයින් ගල්කට ඇනෙනා වැනි දැනීමක් සහිතවද පොළොව ස්පර්ශ කෙරේ. වරන් ඇතුලේ මා සක්මන් කරන්නේ ලනුපැදුරේ. ඇඟිලි වලට ඉහළ පතුලේ කොටස තදින් පොළොව ස්පර්ශ කෙරේ. දකුණු පාදයේ මැද ඇඟිලි තුන එකට බැන්ඩේජ් කර ඇති ලෙස දැනේ. එසේවද දකුණු පාදයේ පොළොවට ස්පර්ශ වන්නේ සැහැල්ලුවටය. වම් පාදයේ පොළොව ස්පර්ශ කරන විට දකුණු පාදයේ එසවි ඇති බවද දැනේ. සමහර විට සිතුවිලි ගලා ආවද වම දකුණ නිවැරදිව මෙනෙහි වේ. සිතුවිලි ඉබේම ඈත් වී යයි. බොහෝ විට මෙනෙහි කිරීමකින් තොරවද පාද චලනයේ සතියෙන් පවත්වාගත හැකි වේ. සක්මන් කිරීම සාමාන්‍ය වේගයෙන් ආරම්භ කළද ක්‍රමයෙන් එය වේගය අඩු වී යයි. බාහිර අරමුණු වලින් සතියට බාධාවක් නොවේ. එම අරමුණද දැනීම ඇසීම් විදීම් වශයෙන් මෙනෙහි කර අත්හැරීම සිදුවේ. ඉක්මනින්ම සක්මන්ට සිත යොමු වේ. පරයන්ක භාවනාවට වාඩි වූ විට හටගන්නා සිතිවිලි පළමුව හත්හැර ගන්නේ අතීතයේ ගෙවි ගියා අනාගතය ආවේ නැහැ මා දැන් මේ මොහොත මෙතනයි මෙනෙහි කරමින්. ඉන්න ඉරියව්වට සිත යොමු කරමිනි. උඩුකයේ උස් පහත් වීම පළමුව දැනෙන්නටගෙන ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසයේ හුස්ම රැල්ල දැනෙන්නට ගනී. ආශ්වාසයේ ආශ්වාසයේ ලෙසත් ප්‍රශ්වාසයේ ප්‍රශ්වාසයේ ලෙසත් හඳුනාගෙනම සතියේ අවධානය යොමු කරන විට දිග කෙටි ආශ්වාස ප්‍රශ්වාසද හොඳින් වැටහේ. සියුම්ම සීතලට ඇතුළවන ආශ්වාසය රළුව රස්නට පිටවලු දැනේ. ක්‍රමයෙන් මේ ආශ්වාස වායු රැල්ල ඇතුල් වීමට පටන්ගෙන ඇතුල් වෙමින් පවතින අතර එය එක රැල්ලක් නොව පබළු මාලයක් මෙන් එකිනෙකට ඇමුණු රැලි මාලාවක් බවත් ආශ්වාසයේ කෙළවර ප්‍රශ්වාසයේ පටන් ගැනීමට පෙර නැවතීමක් ඇති බවද වැටහේ. නැවත ප්‍රශ්වාසයේද එසේම වැටහේ. තවත් හොඳින් අවධානය යොමු වන විට මේ හිදැස ආශ්වාස රැල්ල පුරා ඇති රැලි මාලාව අතර තුරද පෙනේ. ප්‍රශ්වාස රැලි මාලාව පුරාද පෙනේ. තවත් වේලා ගත වන විට මේ සියල්ල එකම දුමාරයක් නැතිනම් මීදුම් පටලයක්සේ දිස්වේ. ආශ්වාස ප්‍රශ්වාස වෙනසක් නැත. මේ වන විට කාය ස්වභාවය අරමුණු නොවේ. ශබ්ද ඇසුනද සතිය නොබිදේ. ආශ්වාසික ප්‍රශ්වාසයක්ද නැත. ආශ්වාසයක් ප්‍රශ්වාසයක්ද නැත. එහෙත් මීදුම් වැනි අවකාශයකින්. ඉත රඳවාගෙන සිටි හැක. මෙතක එය ආලෝකමත් වී සඳ ඇති රැයක්සේ දිස්වේ. එහෙත් වෙනසක් නොවේ සතිය පවත්වා ගත හැකිය. මේ වන විට පෑයකට දෙකකට වැඩි කාලයක් අවුව පරයන්කේ සිටිය හැකිය. එසේ සිටිය හැකිව තිබෙදී ආයාසයෙන් නැගිට සක්මට යන යායුතුද. නිරෝගී සුවත් වේවා. නිවන්ම සැලසේවා. විස්තරලියමනේ පසුගිය දවස්වල තිබුණට අඩිය ඉස්සර ඉදිරිපත් කිරීමේ දක්ෂකමක් පේන්න තියෙනවා. ඒ වගේම භාවනාවේ හිතත් ඉදිරියට යන බවයි ඒකෙන් අදහස් වෙන්නේ. නමුත් මේ පරියන් සක්මණේ විශේෂ සඳහන් කරලා තියෙනවා මේ ලනුපැදුරේ සක්මන් කරනවා කියලා. මම ආරාධනා කරනවා මේ වැල්ලේ සක්මන් හම්බ වෙච්ච වෙලාවේ කරගන්නයි කියලා. ලනුපැදුර තමයි වැල්ලේ සක්මන් කරන්න බැරි නම් කරන එක. ඊට වඩා ගොඩාක් වෙනස් වැලි මලුවක්. ඉතින් මේ දවසින් දවස මට තේරෙන දේ තමයි මේ වැලි මලුවක් සක්මන් කරන්න හම්බ වෙන එක සුඛෝපභෝගී සැලකිල්ල. ඒ හම්බ වෙච්ච වෙලාවට බාල දේවල් වලට යන්න එපා. වහිනවනම් කමක් නැහැ නැත්තම් පුළුවන් තරම් වැල්ලේ සක්මන් කරොත් උඩේට ගොඩාක් අත්දැකීම් බහුල වෙනවා. ඒ අත්දැකීම වැල්ලේ සක්මන් කරන ලැබෙන අත්දැකීම දවසේ අනිකුත් වැඩ සඳහා යහට මෙහාට යනකොටත් ඒ විදිහටමනේ කරන්නේ. අපි දංගෙට යනකොට නාන්න යනකොට වෙන දෙයකට ඇවිදිනකොට අන්න ඒ වෙලාවෙත් පුළුවන් තරම් බලන්න ඕනේ සක්මනක්ම නොවුනට සක්මනක වගේ වෙනකට හිත දාන්න නැතුව නැවතිල්ලේ කරලා අත්දැකීම වැඩි කරගන්න පරියන්කේදී තින්නකොට මේ ආශ්‍රස් ප්‍රසවාසයේ මට්ටම් තියෙනවනේ ආශ්‍රස් වෙන්කල දැන ගන්න පුළුවන් අවස්ථාව ඒ ඔක්කොම එකට වැටෙන අවස්ථාව ඊට පස්සේ ආනපානි ආශ්‍රස් ප්‍රසවාසී ස්වාධීන වෙච්ච අවස්ථාවල් ඉතින් මේක එක සැරයක් දැක්කොත් පුදුම හිතෙනවා. නමුත් ඒ පුදුම ගතිය නැති වෙනකන් ඒක සාමාන්‍ය දෙයක් වෙනකන් බලන්න ඕනේ. ඒක හිඳ ගන්න ඉඳ ගන්න පරියන්කේ සාර්ථක වෙන වෙන පරියන්කේ මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාසයේ විවිධ හැඩතල වෙනස් වෙන එක දකිනකොට ඒ අණුව අනිකුත් ලෝකයේ තියෙන අරමුණ වලත් බාහිර ආරම්මන වල සියල්ලකේම තියෙන ඒ වෙනස් වෙන සුළු ගාවට හිත පුරුදු වෙනවා. එහෙම නැත්නම් මේ හිත නිතරම මේක නීත්‍ය විදිහට අල්ලගෙන තියෙන්නේ. ඉතින් ඒකට හිත මේ පුරුදු නෑ පුළුවන් තරම් අනුග්‍රහකරනද පෙන්නන විවිධ හැඩතල වලට වෛර කරන්න එපා. අකුල් හෙලන්න එපා. හැම තකහනක්ම හැම ආකාරයක්ම දකමින් ආස්වාස් ප්‍රසවාසයේ බලන්න ගත්තොත් අරිසල යෝගාවචරකේ වගේ නිදා ගන්න කිය වෙලාවේදී වැසිකිලි කැසිකිලි කරනකොටත් වෙන නැවතිල්ල වැඩක් කරනකොටත් ඔය ආනාපානේ ආයෙ වැටෙන්න පටන් ගන්නවා. එතකොට ඒක පරියන්කයට සීමා වෙන්නේ නැතුව හැම තැනකදීම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙනකොට තමන් අරන්නේ කීතියත්, gedara හිටියත්, භාවනා මධ්‍යස්ථානයේත් භාවනාවට රෙජිස්ටර්ලා හිටියත් නැතත් මේ සතිය අඛණ්ඩව හැම ඉරියව්වෙම පවත්තන්න යෝගාවචරයට මේවා තමයි මූලික දැනුම වෙන්නේ. ඉතින් ඒකේ විදිහට ඉතරි පැතරි යන තාලයට වවා වඩා ගන්න එක තමයි පුළුවන් තරම් ඉක්මනට කරන්න. මේක ප්‍රශ්නේ පවනවා. අපි විනාඩි 35ක් ඉතින් පොඩ්ඩක් වගේ වැඩි වෙලා අරගෙන තිනවා මේ ලිඛිත ප්‍රශ්න සඳහා. ඉතින් ඊට ඉතුරු වෙලා තියෙන කාලයේදී වෙන කාට හරි තියෙනවා නම් සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් මේ ඉදිරිපත් කරපු උත්තර වල තියෙන පැහැදිලි තැන් තියෙනවා නම් සුද්ධ කරගන්න කරුණා කළා අවස්ථාව ගන්නයි කියලා මම කර්මාවෙන් ඉල්ලා සිටිනවා. අවසර ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කොටස් දෙකකින් යුක්තයි. පළවෙනි දවසේ අපි කළ සාකච්ඡාව තවදුරටත් අධ්‍යයනා බැලුවේ ඇතිවෙච්ච අත්දැකීම් සහ ඒ සුද්ධ කර ගැනීමට තියෙන ගැටලු සහ දෙවන කොටස දෙවන දවසේ සාකච්ඡා කරපු අත්දැකීම් සහ ඊට පස්සේ සමහර ප්‍රශ්නවල ඉදිරිපත් වුණු උපහාසයේ උපදේශ ලැබුණු දේවල් මත සතරක් භාවනා කිරීමෙන් නැගින ගැටලු පළවෙනි කොටසේ ආනාපානය පිළිබඳව සතමත් වීමේදී ඔබ වහන්සේගෙන් පෙර උපදෙස් ලැබුණා ශබ්දයක් ඇසුණත් රූපයක් දැක්කත් සිතවිල්ලක් ආවත් නිදිමත වුණත් දුකලා වුණත් දැන් පොඩි දවස්වල නැගිච්ච සබහාගතයත් ගොඩක් නීරස කියන ප්‍රශ්නය ආවත් ඒ බාහිර ආරම්භණයක් පමණයි ඒ පිළිබඳ පිළිබඳ තවත් උඩට ගිහිල්ලා එහි ඇති සීතල ඕසෝන් සහ එහි ඇති ප්‍රකම්පන දෙස බැලීම. එවිට ඒ ඒ දෙවන දවසේ ඒ ලැබුණු උපදේශ අනුව ක්‍රියා කිරීමේදී ස්වාමීන් වහන්සේ මොකද ආනාපානයේදී එක එක ලක්ෂණ එනකොට ප්‍රධාන ඉතාම මුලදී පටන් ගන්නත් පොඩි කාලේ පටන් ගන්නත් හුස්ම ගන්න අපිට වෙනා විතරයි නමුත් පස්සේ ඒකේ විවිධ උණුසුම් විවිධ උෂ්ණත්ව වලින් යුක්ත විවිධ උණුසුම් විවිධ සීතල වලින් යුක්ත සීතල භාවල් ප්‍රකම්පන විවිධ චංචල භව විවිධ විවිධාකාරී තමත් වෙනස් ලොකු වෙනස්කම් variety එකක් තියෙන රැලි ඒවත් එද්දී තමත් උද්භාගයෙන් ඉගෙන බලන්න පුළුවන්. නමුත් ඒවා සාමාන්‍ය දේවල් වුණාට පස්සේ දහනක් වශයෙන් තද වෙහෙස බව උදාහරණයක් වශයෙන් උදේ කාලේ තිබෙන වෙහෙස දැසේ වහන්සේ තවත් මොහොතක් විතරක් ඉදිරියට යන්න තවත් චිත්තක්ෂණයක් විතරක් භාවනා කරන්න කියන එක දිහා බලද්දී ඒ අත්දැකීම මම බැලුවා කොහොමද වහන්සේට විස්තර කරන්න කියලා මට හොයාගන්න පුළුවන් වුණා එක විදියක් අපි ගහක කොළය දිහා බලද්දී කොළය විතරයි ඒ වගේ දෙහෙස් හර නිදමත දිහා බලද්දී කොළය පෙනෙන්නේ නමුත් ඒ පිළිබඳ සතියෙන් සහ පරීක්ෂණාත්මකව බලද්දී තව තවත් කොළේ සැකිල්ල පේනවා ඊට පස්සේ කොළේ තියෙන මැටසිරිට බව ඒ සැකිල්ල තව එතකොට හිතෙනවා දැන් සැකිල්ල ඉස්සර කොලයක් විතර දැන් සැකිල්ල පේනස්සා මම සැකිල්ලත් ඇතුළට ගිහිල්ලා ඒකෙත් කුඩා මොනවද තියෙන්නේ කියලා බලන්න හිතට කුතුහලයක් එනවා ඒක සාමාන්‍යයෙන් ඉස්සර ආනාපානයේ ලක්ෂණ බලන්නට තිබ්බ කුතුහලයට ඉතා සමාන කුතුහලයක් නමුත් ආනාපානයේ ලක්ෂණ දැන් අලුත් ලක්ෂණ ඔබ වහන්සේගෙන් මම අහන ලක්ෂණ 11 ගැන මට මේක හොයාගන්න කිව්ව නිසා සතිපට්ඨානයට පුස්තක දැනුමට යොමු වෙයි මට තවත් ඒ ගැන අත්දැකීම් අරුත් ලක්ෂණ නැතිකොට අර වෙහෙස බව හෝ තියෙන වෙනත් ආරම්භන පිළිබඳ අපිට තියෙන ලක්ෂණ බැලීම ඉතාම දැන සතුටක් එතකොට දැන් මෙතන ආයිමත් මට දැන් තියෙන ගැටලුව වහන්සේගෙන් අහන්න ආයමත් මූලික කර්මස්ථානයට නැවත එන අවස්ථාව. මොකද මේ ලක්ෂණ ගැන බලවලදී මම හිතන්නේ නැහැ මූලික කර්මස්ථානය සමහර විට පසුබිමින් තියෙනවා. ලක්ෂණ තියෙන්නේ ඒවා උඩ උදාහරණයක් වශයෙන් බෙහෙත්ේ ලක්ෂණ බලද්දී ඒක පස්සබිම වශයෙන් මූලික කර්මස්ථානයේ තියෙනවාද නැද්ද කියන එකක් මම හදවත දාන්නේ නැහැ. සමහර විට මට හිතෙනවා වෙනවද සමහර විට නැහැ කියලා හිතෙනවා. එතකොට සමහර ගොඩක් කාලවල අර උපහාසයේ ගොඩක් අහසන සාහිත්‍යවල හිත ආපසු මූලික කර්මස්ථානයට එනවා. නමුත් අ මම වෙනකොට මේ වෙනකොට ගොඩක් මොහොතන්නේ වෙලාව කියන්නේ මොකද ඒක මොහොතින් මොහොත පොඩි වෙලාවක් වෙන්න පුළුවන් උනාඩි ගණනාවක් වෙන්න පුළුවන් ඒක මම දන්නේ නැහැ නමුත් අර අනිත් ඇසියෙත් බාහිර ආරම්භනේ සැකල්ල අවදියටත් පසාරු කරගෙන යන්න ගොඩක් වෙලා ගිහිල්ලා. ඉතින් මේ තේ මූලික හදස්ථාන ප්‍රති වෙලා ඉන්නක කමක් නැත්නම් හිත ආපස්සම එනකන් මෙතන ඉන්නද නැත්නම් ස්වාමීන් වහන්සේ හිත ආපස්සේ මූලික කර්මස්ථානයට ගන්න ප්‍රයත්නයක් කරන්නද ඒ සමගම ආයන කර්මස්ථානයට ආපහු පසු අර දෙහිස්ස හෝ පාලගතිය හෝ රතනත ගතිය එතන නැහැ. මොකද දැන් මතකවත් නෑ ඒක ගමල් බලන්න ගත්තේ. අපිට ඒකෙන් ගිහිල්ලා අනිත් කොටස් ගොඩක් බල බලමින් ඉන්න නිසා. ඒ පළවෙනි ප්‍රශ්නේ. ඒකදී අතට අපිට කිසිම choice එකක් නැහැ. ආනාපානට යනවද මේකේ විස්තර බලනවද කියලා අපිට ඒ පාන ශක්තියක් නැහැ නිසා ප්‍රශ්නයක් අහන්න පුළුවන් මූල ධර්මානුකූලව ප්‍රායෝගිකව මතුවෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ. හිතක විලාව ආනාපානට යනවා හිත වෙලාවක කම්මැලිකම් බලනකොට කම්මැලිකම හරහා උනන්දුවක් එනවා. ඒ නිසා එතන ප්‍රශ්නයක් අහන්න පුළුවන් උනට ප්‍රායෝගිකව මේක මතුවෙන ප්‍රශ්නයක් නෙවෙයි. හරි. ඒකට සමනහස් සක්මනේදී සක්මනේදී දැන් කුරුල්ලෙක් දැක්කොතින් ඒ නපදා වහා සක්මනට ආයමත් එනකොට ඒ ඒම ඒ ඇතවන වෙනස් වීම ගැන හිත යොදවනවා. නමුත් ඒ වෙන අවස්ථාව ඒක හිත යොදවීම ඒ ගැන පරීක්ෂා කරද්දී ඒකත් මූලික කර්මස්ථානයෙන් පිටත යamak. ඒකෙදිත් අපිට chance එකක් අවස්ථාවක් දීලා නෙමෙයි මේවා කරන්නේ. තුන් හතර සැරයක් පස් හය සැරයක් බලනකොට නම් පේනවා. නිෂ්කලංකව බලාගෙනකොට බලාගෙනකොට Tamante එකේ වශීතාවයක් එන්න පටන් ගන්නවා. මේක පාන්නේට නතු කර ගන්න පුළුවන්. මුලින් මුලින් වෙලාවේදී ඒක කුතුහලයේ ASCII ඉදපු ගම් මූල කර්මචරණ ඉදපු සමනලෙකට යනවා ඉදක රූපයකට යනවා. ඒකෙදි කළ යුත්තේ මොකක්ද කියලා යෝගාවචරයට මූලිකව මේ chance එකක් දීලා නෙමෙයි කරන්නේ. නමුත් මේක දිගේ ඉදිරියට යන්න කරන කරන යනකොට මේ සංක්‍රමණ අවස්ථාවේදී මූල කර්මස්ථානයේ පිට කරගෙන හෝ අතුරු කර්මස්ථානයේ පිට කරගෙන මූල ලක්ෂණ හෝ අතිරේක ලක්ෂණ බල බල ඉදිරියට යනකොට මේකට ස්ථිර නියමයක් ස්ථිර උත්තරයක් ස්ථිර නියතයක් නැහැ මේක ආර්ය පරිශ්‍රයෙන් වැටෙන්නේ හැමදේම කරන්න කරනකොට Tamanට ගැළපෙන දේ Tamanට වැඩියෙන්ම හිතාවදි නිදිමත නම් හිතාවදි කරන දේ සතිය නැත්නම් සතිය ඇති කරන දේ ධර්මේ දන්නේ නැත්නම් ධර්මේ වැටෙන දේ අනුව ඕජාව අනුව මුලක් ගහක වැඩෙන්නේ කියලා නෙවෙයි. ඒකට කිසිම කෙනෙක් අත තියන්නෙත් නෑ අත තියන්නත් බෑ සර්වචනං ශාත තියන්නෙත් නෑ යෝගාවචරයාගේ හිත දාන්නව කරන්න ඕන දේ. එතන න්‍යාය ධර්මයේ දාන්නව කරන්න ඕන දේ. අපි මේකට අත දාන්න ගියොත් අමුවම කාය වගේ දෙයක් වෙන්නේ. ඔය ඉදෙන් නරින්ද එතකොට පැණිරහට කන්න පුළුවන්. අපේ තර්ක ඥාණයෙන් උතන මොන්නව කරත් ඇහැට කුණක් වැටෙනවා. ඒ නිසා ඒ වෙලාවට යන දෙයට යන්න දෙන එක. එහෙම නැත්නම් ධර්මයටම වැවෙන්න දීලා ඒක අදාහ ගන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම හරිතැනටයි ගෙනියන්නේ. එන්නේ අවධියයි වැඩි වෙන්නේ මේ සංක්‍රාන්ති අවස්ථාවක් නේ. ඒක අවධිය වැඩි වෙනවා නම් පූර්ණ නිගමනයක් කරන්න ගියොත් මම මේ වෙලාවේ මූල කර්මස්ථානෙ ඉන්න ඕන නැත්නම් දෙවිඥායකට යන්න ඕන කියලා ඒ හැම එකක්ම කෘත්‍යමයි. ස්වභාවය අපිට ගොඩාක් මව් දැනුම වගේ. ස්වභාවය තමයි මේ වෙලාවේ ඉදිරියට යන්නේ. ඒකට කියන්නේ ආර්ය පරිශ්‍රණය කියලා. වහන්සේට පිරිසිදු වේවා වහන්සේට නල දින සදා මම නමස්කාර කරනවා. දැයි විශේෂ වෙන ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් විනාඩි 15ක් වැඩිපුර තියෙනවා අතිරේක වශයෙන් සක්මන සඳහා. අපිට ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව සමාප්ත කරනවා. අපිට පැයකොත් විනාඩි 15ක විතර කාලයක් තියෙනවා පරියන් සක්මන සඳහා. ඒ සක්මනේ පස්සේ අපි නැවත මෙතන එකතු වෙනවා. සාමූහික භාවනාවකට මේ මතක් කිරීමත් එක්ක අපේ ප්‍රශ්න විචාරාත්මක අඩපිළිවෙලින් මාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සිද්ධාන්තම තෙරුවන් සරණයි.